කරං සම්දේ තීනාදවස්ස දුක්ඛෝ සක්කාරෝ සම්මප්පදානා භාවිතාෝ භාවිතා ඉදන්ති බන්තේ තීනාදවස්ස දුක්ඛෝ බලං හෝති යං බලං ආගම්ම තීනාදවස්ස දුක්ඛෝ ආසවානං භයං පටිදානාති ආනිහාසවාති ඉදිරිපත් කරගන්න මේ ධර්ම දේන අවස්ථාවට සතිය වතාවේ ඉදිරිපත් කරගත්තේ මේ පාලි වාමාලාවයි ඒක අනුත්තනිකායේ දසක නිපාතේ සඳහන් වෙන සීනාස්තර බල සූත්‍රයේ එක අතරමැද සඳහන් වෙන වාක්‍යයක් මේක මේ වෙනකොටත් Tamange සාසනික වැඩ සම්පූර්ණ කරගත්තා වූ සීනාස්ව මට්ටමට රහත් මට්ටමටපත් වෙච්ච උතුමන් වහන්සේ නමකට ඇත්තා වූ ගුණාංගයක් ගැන විස්තර කරන වාක්‍යයක්. මේ සාරවත්යන් වහන්සේට ආරිපුත් ස්වාමීන් වහන්සේ මේ Tamange පුරතලේ පෙන්වන වෙලාව. ඒකෙන් අදහස් කරන්නේ ධර්ම දේශනාවක කලින් එක ලාභයට නගා ගන්න උත්සාහ කරනවා නම් ධම්පිවන්තේ කීනාලවත් පිටුනෝ බලංකෝ ස්වාමීන් වහන්සේ ඒ කලින් කියපු ජම්බෝ සතර සම්මප්පදන් වීරිය විතර හොඳට වැඩිච්ච භාවිත ස්වභාවිත වෙච්ච සතර සම්යක්පදන් වීරියක් කියනවනම් ඒක කීනාසයන් වහන්සේගේ බලයක් මේ බලය නිසා කීනාසයන් වහන්සේ මම කීනාසවයි කියලා තමන්ටම තේරුම් ගන්න. තමන්ගේ ගුණයක් වශයෙන් එනේන අරමුණක් පාසා ක්‍රියාත්මක වෙන මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නිසා තමන්ගේ ක්ෂීණාස්ව බව නිතරම තමන්ට සාහිතික වෙනවා කියන එකයි මේ පාඩේ සඳහන්. ඉතින් අපි දැන් සුමානයක් දෙකක් නැත්නම් ධර්ම වාර දෙකක් තුනක් උත්සාහ කළා මේ භාවනා කරන්නේ නැත්නම් සීනාස්ව භාවය සඳහා හිත ගත යොදා කටයුතු කරන යෝගාවචරයට කොහොමද මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උපකාර වෙන්නේ ආතන් වහන්සේට යම් ආකාරයකට තමන්ගේ රහත් බව දැන කියා ගන්නට දීපත් කරන්නට මතක් වෙන්න අරමුණක් පාසා ඒ එළඹ සිටි වීර්ය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය උදව් උපකාර වෙනවා ඒක නිසා උන්වහන්සේට ඒක බලයක් බවට පත් මේ වාගේම ලකුණක් කියනවා යෝග ආවචරයා කියලා කියන්නේ පහත වූ වීර්ය ඇති පුද්ගලයෙක් නෙවෙයි. විතරෝම වීර්ය එළඹිලා. යොදන ලද වීර්ය, යොදමින් පවතින වීර්ය ඇති කෙනෙක් නිසා බාහිරින් කෙනෙක් බැලුවත් ඒ යෝග ආවචරයාගේ ඉරියව් වැඩ රුචි අරුචිකන් වෙනස්කමක්. ඒකේ බාහිරින් බලන කෙනාට පේනවා වගේම යෝගාවචරයත් මතක තියාගන්න. විතරෝම Taman යෝගාවචරයේ බව සීයේ තබාගෙන කටයුතු කළ යුතු බව. ඒකට හේතු වෙන්නේ නිතරම එළඹ සිටි මේ වීර්යය. මේ එළඹ සිටි වීර්යය ඉතාමත් සමීපව නැත්නම් ආසන්නම කාර්ය වෙනවා එළඹ සිටි සතිය. මේ කීනාදව බල සූත්‍රයේ මේ අපි ගත්ත පාඩේට කලින් පාඩේ සඳහන් වෙන්නේ කුණිත පරම්පත්තේ ආකීනාසවද වික්කුණෝ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා කියලා. සතර සතිපට්ඨාන ධර්මයක් ධම්මාකාරයකට භාවිත වෙලා තියෙනවද? මනාකට භාවිතා වෙලා තියෙනවනම් ඒක සීනාසයන් වහන්සේට බලයක් කියලා ඉවර වෙලයි මේ වීර්ය බලය ඉදිරිපත් කරන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ මොකද මේ සතර සතිපට්ඨානට ආසන්නෙන් උදව් කරන්නේ මෙතන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒ නිසා සතර සම්මක් සතර සතිපට්ඨානය සඳහා නැත්නම් සතිපට්ඨානය සඳහා නැත්නම් විපස්සනාව සඳහා තමන්ගේ ජීවිතය කැප කරලා ගත කරන්නා වූ යෝගාවචරයට ඒ සතිපට්ඨානයේ විපස්සනා භාවනා ජීවිතයේ යම් අඩුවක් යම් පාඩුවක් යම් තේරුම් බේරුම් කරගන්න බැරි තැනක් තියෙනවනම් ඒකට ප්‍රධාන උත්තරය ලැබෙන්නේ මේ Taman යොදන වීර්යයත් ආ වූ යම් තන් අඩුපාඩු තමයි. නොතේරෙන කමක්. ඒක ලිසා යනවා. ඒ නිසා මේ වීර්ය නිතරම එළඹ සිටීම අර යෝගාවචරයට යෝගාවචර බලයක්. අරකන් වහන්සේට සීනාස්ව බලයක් වෙනවා වගේ යෝගාවචරයට යෝගාවචර බලයක් වෙනවා. ඉතින් මේ ධර්ම දේශනා කරනකොට සාකච්ඡා කරනකොට අනිකුත් වැඩ කටයුතු කරනකොට පේන්න තියෙනවා ඒකේ සෑහෙන අඩුපාඩුකම් බැලු බැලමට පේනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න තමයි මේ එකතු වෙලා ඔක්කොමලා සාමූහික ප්‍රයත්නයක් කරන්නේ. ඒ අඩුපාඩුකම් මේ ධර්ම දේශනා මාලාවකේ ධර්ම සාකච්ඡාවකේ නැත්නම් Taman සමග එකට භාවනා කරන පිරිසත් එක්ක ඉන්නකොට තේරෙන දැනෙන ඇගෙන ක්‍රමය හැර පුත්තලිකෝ කියලා දුන්නොත් මේකේ යන්ටක් තිබෙනවා. ඒ මොකද Tamanට ඕනේ තරම් වීරයකින් Tamange ජීවිතය ගත කරන එක Tamanට තියෙන මාන වෛතිවාහිකම. ඒකට කවුරක්වත් කියන්න බෑ ඔයිට වැඩි ඉක්මන් කරලා යන්න නැත්නම් ඔයිට වැඩි හිමීට යන්න කියන්නේ අයිතියක් මේ සාමාන්‍ය ජීවන නීතිය තුල ඇත්තේ නේ. ඕනම කෙනෙකුට පුළුවන් Tamange වේගය විනිශ්චය කරගන්න. ඒ පවතින නීති පද්ධතිය යටතේ. මොකද සතිපට්ඨාන භාවනාවට ගියාට පස්සේ අපි ඒ ගුරුවරයෙක් ඉදිරියෙන් තියාගෙන ධර්මයක් ඉදිරියෙන් තියාගෙන Taman එක කටයුතු කරන සංග පිළිසක් එක්ක යෝගාවචර පිටක් එක්ක වැඩ කරනකොට ඒ අර හිතුමතේට වැඩ කරන මානවයිති වාස්කම් වලට සටන් කරන මානවයිති වාස්කම් සටන් වාදීක් වගේ නෙවෙයි අපිට සිද්ධ වෙනවා ඒ ගුරුවරයා මාර්ගයෙන් හෝ ධර්මයේ මාර්ගයෙන් හෝ Taman එකට වැඩ කරන යෝගාවචර මාර්ගයෙන් ඒ Tamanගේ දීදී දින අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්නට එහෙම නැත්නම් ඒ යෝග ජීවිතයේ අඩුපාඩුකම් මෙන්න මේ වීර්ය තමයි අපි මේ ධර්ම දේශනාවට එක්ක තේමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් වෙන එකක් සඳහා නෙවෙයි කොහොමද මේ සතිපට්ඨාන වර්ධනය සඳහා විපස්සනා වැඩිම සඳහා මේ වීර්ය බලපාන ආකාරය. යම් කිසි අවස්ථාවක වීර්යය ප්‍රතිඥාන අපි කියන වීර්යවන්තයි. මේ වීර්යවන්තකමෙන් වීර්යවන්තකම නිසා අපි මේ කරන වැඩ පිළිවෙල ඒකාන්තයෙන්ම Tamange සාධනීය වර්ධනය කරගන්න සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගන්න ඒ විතරක් නෙවෙයි ලෝක සාධනේ වර්ධනය කරගන්න දෙපැත්තම ලොකු පෝෂණයක් යම් වෙලාවක අපි වීර්යවන්ත නැත්නම් මේ දෙකෙන් අපි පිළිගන්නවා. ඒක නිසා මේ වීර්යවන්තකම තාමත්ම අපිට මේ මාධ්‍යම ප්‍රතිපදා ගමනට ඔම පිළිතයි ආධාරයි. නිතර මේකපත් කරගන්න ඕනේ, නිතර අලුත් කරගන්න ඕනේ, නිතර ඉන්ද්‍රපත්තු කරලම තියාගෙන ඉන්නවා වාගේ මේ වීර්ය දල්වාගත්ත වීර්යයක් පවතිනවා. නොපසුබස්නා වීර්යයක් පවතිනවා. ඒ වීර්යය තියෙනවා අපි අර මීට කලින් සඳහන් කරගත්තා වගේ විවිධ මට්ටම්. භාවනා ජීවිතයකට බැස ගන්නකොට ආධ්‍යාත්මික ජීවිතේ බැස ගන්නකොට මේ ආරම්භ ධාතු කියලා එන තණ්ණික්කම ධාතු කියලා සඳහන් කරනවා. මේ බැස ගැනීමේ වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ වීර්යය මේ උග දෙනකොට දැන් තියෙනවා. ඒ මොකද විශාල කැපකිරීමක් ලෝකේ ඉන්න අනිත් ජනතාවත් එක්ක බලනකොට විශාල වෙනස් තැනකට මේපත් වෙලා වෙනස් දෙයක් අරු කරගෙන වෙනස් පිළිලා කාස්ට් කරගෙන ඉන්නේ ලොකු කැපකිරීමකින් ලොකු වීර්යයකින් ඒක පුරුදු කරලා හලකන්න නරකයි ඒක නිසාමයි මේ වගේ කැපකිරීමක් කරලා ඇවිල්ලා ලොකු යටහත් පහත් කමකින් ධර්මයේ කෙනේ ගෞරවයෙන් කටයුතු කරන නිසාමයි මේ අත්තන්න කාරණාවක් කියලා දෙන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව සමාජයේ ඉන්න විදිහේ අයිතිවාසිකම් ගැන නටම් කරන වෙලාවක නම් මේ ප්‍රශ්න කතා කරන එක අපිට අයිතිවාසිකමක් නැහැ. මෙතන අයිතිවාසික වෙලා තියෙන්නේ අපි ඒ සඳහා කැප වෙලා ඒ සඳහා අපි ගත කරන නිසා. මේ ආරම්භ ධාතු වීර්ය පුංචි කළා කැවුවොත් අපිට එකිනෙකට මෛත්‍රී කරුණාවෙන් කතා කරගන්න හම්බ වෙනවා. අපි ඔක්කොම සම වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ලොකු අභිනිෂ්ක්‍මණයක් කරපු නිසා. ආරම්භ ධාතු තුන විශාල වීර්යයක් මේ වෙනකොට කැප කරලා තියෙන නිසා. ඊ ගාවට තියෙන වික්කම ධාතු නැත්නම් අග්ගහිත විරිය කියන මේ අවස්ථාව තමයි යෝග ජීවිතය කියලා. මේ යෝග ජීවිතයේ තියෙන මේ අවස්ථාව විවිධ අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් මේ එක එක විපස්සනා ඥානයක් සඳහා එක එක ආකාරයෙන් වැඩ කරනවා. ඒ වගේ සියුම් සියුම් අර්ථ බෙහෙත තියෙනවා. ඒ අර්ථ බේද තියෙන්නේ ගමන් කරනකොටයි තියෙන්නේ. භාවනා කරගෙන යනකොටයි මතුවෙන්නේ. මේ මතුවෙන අවස්ථාවේදී කල්ලාතුව දැනගෙන හිටියේ නැත්නම් හරියට මේ අවස්ථේ වේලාවට අවස්ථේ වීගේ යෙදුවේ නැත්නම් ඒ තාක්කල් මේ ජීවිතය කල්ප කෝටි ගාණක් හරි කමක් නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නැත්නම් බුද්ධ බුද්ධෝත්තමයන් වහන්සේලා කල්ප කෙල කෝටි ගාණක් පහ වුණත් පුද්ගලයන් කිසි වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම මේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්යය යෙදෙන්න. යෙදුනොත් මේ සීත සාසනය සීත සමාධි ප්‍රඥා වැඩෙනවයි කියන එක සරුවත් යනවා කියන කාරණා. නැත්නම් පින්නම් මන්ජකේ පවා දේශනා කළා යම් කිසි කෙනෙක් මේ මධ්‍ය ප්‍රතිපදා ගමන් කරනවා නම් ඒ දායකල් මේ සාධන හිස් නැහැ. මේ සීනාස වෙනවාట్లా දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ වීර්ය හරියට වේලාවට විශේෂ ප්‍රමාණය යොදා ගන්න බැරි නම් අපි මේ යෝග ජීවිතය අසාර්ථකයි. යම් කිසි කෙනෙක් වේලාවට යොදනවා නම් ඒක සාර්ථකයි. ඉතින් මේ වීර්ය ගැන කතා කරනකොට මේ විදිහ අපි අගේ මේකේ තියෙන වටිනාකම ආඩම්බරේ තේරුම් ගත්තට පස්සේ දැන්ටමත් වැඩට බහැලා භාවනාවල යෙදී ගත කරන පිටක් වශයෙන් අපි බලමු කාටත් තම තමන්ගේ වැඩපිළිවෙලට ඊගාව දොර කවුරු විවර කරලා දෙන විදිහට මේ වීර්ය යෝග ජීවිතය සම්බන්ධ වෙන ආකාරය විස්තර කරගන්න. මතක් කරගත්ත විදිහට මේ විපස්සනා භාවනාවේදී වීර්ය ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය වටහා ගන්නයි. මේ නාම ධර්ම රූප ධර්ම කියන්නේ සංස්කාර කියන එහෙම නැත්නම් ඉන්ද්‍රිය ආයතන ධාතු පටිච්චසමුපාද ආදි වශයෙන් කොච්චර ගැඹුරකට විවිධ බරසාර්ථ වලට බෙදුවත් ඒක මූලික වශයෙන් තේරෙන තාලෙට කියනවනම් නැත්නම් සරල කරලා කියනවනම් මේකට කියන්න පුළුවන් නාම රූප කියලා. මේ නාම රූප ධර්ම වල තමයි සංස්කාර ධර්ම කියලා කියන්නේ. මේවා රූප වේදනා සංඥා සංස්කාර කියලා බෙදෙනවා. ඊගා විඥාන කියලා බෙදෙනවා. ඊගාවට ආයතන වශයෙන් ධාතු වශයෙන් විවිධ කොටස් වලට බෙදලා තියෙනවා. මූලිකම දේ තමයි නාම රූප. මෙන්න මේ වායේ ස්වභාව ලක්ෂණය. දැන ගැනීම, දැක ගැනීම තමයි මේ පස්සනාව කියන වචනේ සඳහන් කරන්නේ. ඒක විශේෂයෙන් දැක ගැනීම තමයි විපස්සනාව වෙන්නේ. මේ ස්වභාව ලක්ෂණ පිළිබඳව අපි පසුගිය සාකච්ඡා කළ ධර්මයේ පිටු කරගත්තා. මූලික නියාම ධර්මයට තමයි මේවා කියන්නේ. අපි කොච්චර ප්‍රාර්ථනා කළත් මේක හරියන්නේ නැහැ. අනවශ්‍ය වෙලාවේ අනවශ්‍ය වීර්ය යෙදුවත් ඒක හරියන්නේ නැහැ. නියම වෙලාවට නියම වීර්ය යොදලා මේ නියාම ධර්ම අඩුලු පනින්නවා වගේ. එක එක පැනගෙන පැනගෙන යනකොට ඒ කණේ දිගාරින් පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරය විපස්සනා යෝගාවචරය හැමදාම නාම රූප දෙකෙන් රූප ධර්මකින් තමයි පටන් ගන්නේ. ඒක එක නියාම ධර්මයක්. ඒ මොකද විපස්සනා යෝගාවචරය පෙර පුහුණු කරන ලද සතිය මේ සමාධියක් ඇතුව නෙවෙයි වැඩ පටන් ගන්නෙ ස්වභාවය සාමාන්‍ය එදිනදා ජීවිතයේ ඉඳලා විපස්සනාට හිත යොදනවා. හිත යොදනකොට වඩාම ප්‍රකට දේ තමයි පටන් අරගන්නේ ප්‍රකට දේ සම්වචනාන්ත පිළිගත්තලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන රූපස්කන්ධය තමයි ප්‍රකටම දේ එතනින් පටන් ගන්නවා. මේ රූප රූපයකට හිත යොදුවට පස්සේ ඒ රූපයේ නාම ධර්මයකින් වෙන් කරලා දැනගන්න පුළුවන් ගැතිය තමයි රූපේට සටහන් කියන්නේ. ආකාර කියන්නේ. නාමයකට සටහනක් නැහැ. ආකාරයක් නැහැ. ඒ නිසා රූපයකට හිත යොදවා කියලා දැනගන්න නම් යොදපු රූපයේ සටහන දැකීම හරියට දොර විවෘත කරගෙන ගෙට ඇතුළුනා වාගේ විවෘත වෙනවා. ඒ නිසා යෝගාවචරය යම් අරමුණක් තෝරා ගත්තා නම් ඒ අරමුණේ රූප කොටස් තමයි ඉස්සර කරගන්න කියන කොටසට ඒක පේන්නේ නැත්නම් ඒක දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ විපස්සනාවට බැස ගැනීමක් කරන්න අමාරුයි. ඒක නිසා ආරම්භයේදී හොඳට තමයි නාදිකාග්‍රේ හිත යොදනවාද, උදරයේ හිත යොදනවාද, වම දකුණ කියන පයේ ක්‍රියාකාරීත්වයට හිත යොදනවාද, එහෙම නැත්නම් ඉතිමලා වැඩ කරනකොට අත්පය දිගාරිනවා, ඇත්ත බලනවා, ඉස්සරහා බලනවා, ඉස්සරහා යනවා, පස්ස දිනනවා, දුර අරිනවා, දුර බලමින් සූර්යය බලනවා, දාන වලදනවා දක්පාසු කරනවා වැක්කිලි කැදිලි කරනවා අවසාන වශයෙන් අස්පිල්ලන් ගැහිම දක්වා මේ සෑම කටයුත්තකදීම සතිය යෙදෙනවා නම් රූප ධර්මයටයි පිටේදා යොදවන්නේ රූප ධර්මය ඒ රූප ධර්මයට යෙදුවට පස්සේ Tamanට වැටහෙන්න ඕනේ ඒ රූපය ඇස් දෙක වහගෙන බලන විදියත් නැත්නම් හිත යොදලා බලුවත් ඒ රූපේ සතහන් තේරෙන්න ඕනේ එනිසායි මතක් කරන්නේ යම් වෙලාවක උදරේ හිත යොදලා පිම්බීම හැකිලිම වැටෙන ගතියක් නැත්නම් අත කියලා පෙන්වන්නේ කියන එක එකට උදරයට අත කියලා මේක හිතට වටලා පටහලා දෙන්නේ. ඒ රූප දැක්කට පස්සේ එක චිත්තක්ෂණයක නැත්නම් මේ කැමරාවකින් ගන්න එක දර්ශනයකට සමානයි මේ සටහන. නමුත් චිත්තක්ෂණ දෙකකට යනකොට තුනකට යනකොට හතරකට යනකොට මේ සටහන වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ආකාරය. නිසා වැඩේ පටන් ගන්නකොටම සටහන දැකිය යුතුමයි. සටහන දැක්කේ නැත්නම් ඒකේ ආකාර වෙනස් වීම දැක ගන්න හම්බෙන්නේ නැහැ. මේවා කිසිසේත් බුද්ධ ආගම නෙවෙයි මේ කතා කරන්නේ. කිසිසේත් මේ ධර්මයකුත් නෙවෙයි කාට හරි පටවන්න හදන දෙයක්කුත් නෙවෙයි මේ ලෝක ස්වභාවය මේ කියන්නේ. වැඩේ යනවා නම් ඔන්න ඔය තාලෙට තමයි යන්නේ. ඒ නිසා සටහන දැකලා මේ සටහන දැකපු රූප අරමුණටම නැවත නැවතත් හිත යොදනකොට ඒ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ඒක එක එක ආකාරවලට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේකෙන් තමයි භාවනාව පටන් ගන්න. මේක සඳහා තමයි ඔය කියන අතනාරින වීර්යය. එක දිගට මේක පවත්වන වීර්යයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ හරියදී කිසිම භාවනා රසයක් වැටහෙන්නේ නැහැ. ආධ්‍යාත්මික රසයක් වැටහෙන්නේ නැහැ. කොහොමද මේක සමාධිය වෙන්නේ කියලා වැටහෙන්නේ නැහැ. කොහොමද මේක සීලයෙන් මේකට හම් වෙන ආධාරය මොකද්ද වැටෙන්නේ නැහැ මේක කොහොමද ප්‍රඥාවට සුදු දෙන්නේ කියලා වැටෙන්නේ නැහැ නමුත් මේ වැඩේ යන්න මේ මූලික ශක්ති මූලික න්‍යාය ධර්ම අනුගමනය කරන්න මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට මූලපටන් හොඳ පැහැදිලි භාවයකින් විපස්සනා පුරන්ට නම් මේ යම් රූප ධර්මයක සටහන් ආකාර දැක ගන්නට නම් අනිවාර්යයෙන්ම සලසා යුතු කාරණාවක් තියෙනවා වර්තමානයේ බලන්න ඒක සිදු වෙද්දීම බලන්න ඕනේ කල්පනා කර කර බලලා වැඩක් නැහැ. මෙන්න වෙන්න තියෙන දෙයක් බලලා වැඩකුත් නැහැ, වෙච්ච දෙයක් බලලා වැඩකුත් නැහැ. ඒක නිසා අරමුණ මතුවෙනවා හා සමගම පෙරපසු නොවි. හිත ඒ දෙසට විහිදු වී. ඒ දෙසට යොමු කරවි. ඒකට පාවිච්චි කරන වචනේ මානසිකා. ඉතාමත් වැදගත්. නැත්නම් යෝගාවචරයේ හිත පැහැදිලිවම කල්පනාවට වැඩේ. සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. ගුරුවරයා කියපු දේවල් හිතන්න ඉඩ තියෙනවා. මේ ඔක්කොම කපාගෙන මේ අරමුණට මෙහිට යෙදෙන්නම් වර්තමානයේම සිදුවෙද්දීම අත්මනා පිටම උණුණු වීම අරමුණට හිත විදිනවා. මේක තමයි කියන්නේ වර්තමාන මොහොතේදීම මේ හිත යෙදවීම ඉතාම වැදගත්. මේ නිසා යෝගාවචරයට හිත තියාගන්න කාරණාවක්. මේකට හිත කොහේ යන්න ඇරලා බෑ. හිත විහිදුවේ යුතුය. හිත පැන්නේ යුතුය මේකට. යුක්ත විදිය යුතුයි. එහෙම නැතුනොත් අපි ක්ෂණය පාන්නේ. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ අරමුණ මතුවෙනවත් හා සමගම එළඹ සිටි සිය. තල්වාගත්ත වීර්යයෙන් හිත එතන පැනලා තියෙන්න ඕනේ. එතන ගිහිල්ලා තියෙන්න ඕනේ. දෙපර බබා පසු බබා වටපිට බල බලා ගියොත් අරමුණ අපි එනකම් පමා වෙන්නේ නැහැ. රූප ධර්ම බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. හිත තාම පැකිලෙනවා නම් වටපිට බලනවා නම් කල්පනා කරනවා නම් හිත හිත ඉන්නවා නම් කවදාකවත් මේ යෝගාවචර කුත්තේ විපස්සනා කාර්යයක් මේ කාරණාව කියන්නේ අර වර්තමානයේ පමණයි විපස්සනාව සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ සිද්ධ වෙනකොට ඉස්සල්ලාම දකින්න රූපේ අටහන චිත්තක්ෂණ දෙක තුනක් බලහිනකොට එකේ ආකාරය වැටෙනවා මෙන්න මේ දෙක බලන වෙලාවේදී අරමුණයි හිතයි පමණයි කල්පනා නැහැ සැක නැහැ පරණ මතක මතක් වෙන්නේ නැහැ. අරමුණයි හිතයි දෙක පමණක්ම එන වෙලාව එනකොට මේ හිත අරමුණේ තියෙන අර අධික වේග ස්වරූපය. වහ වහ වෙනස් වෙන ස්වරූපය හිතට ආරෝපණය වෙන්න පටන් ගන්නවා. මේ හිත වේගෙන් වැඩ කරන ආරමුණත් එක්ක හිත විහිදුවමින් විහිදුවමින් එතෙන්ට යොමු කරනකොට මේකට විතක්කේ කියලා සාමාන්‍යයෙන් භාවනා ලෝක පාවිච්චි කරන්නේ. මේ විවිතක් යොදනකොට හිත යම් ආකාරයක මුකුම් වීමක්, කර්මණ්‍ය වීමක්, ක්‍රියාවට යෝග්‍ය වීමක් වෙනවා කියලා කියන්නේ අරමුණේ වේගයට හා සමාන වේගයකට එන්න පටන් ගන්නවා. විදුලි වේගයක් ඇවිල්ලා අලුතෙන් පනපෝකු පන දීපු යන්ත්‍රයක් වේගයෙන් ඒ Tamange ප්‍රකෘති වේගයට එන්නා වාගේ. හිත ඒ අරමුණත් එක්ක සමාන්තර වෙන්න පටන් ගන්නවා. මේ සමාන්තර වෙන අතරමැද හිතවිලි තියෙනවා නම් කවදාකවත් ඒක මේ දෙක යාවෙන්නේ නැහැ. කල්පනා තියෙනවා නම් මේ දෙක යාවෙන්නේ නැහැ. පොත්පත් කියවකව මතක් කරනවා නම් මම දැන් දන්නවයි කියලා හිතනවා නම් කවදාකවත් ඒ අතරමැද මේ ඉඩක් නැතුව අමීතු වෙන්න ඉඩක් නැහැ. අර මුනේ ඒ තරම් වේගෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ වෙනස් වෙනකොට හිත එතන තියෙනවා නම් හිතට මෙන්න මේ විදිහේ රස කැවීමක් හිතෙනවා, Java කැවීමක් හිතෙනවා. මේකට අපි කියනවා ක්ෂණික සමාධිය. ඒක නිසා මේක එක චිත්තක්ෂණයක එන්න පුළුවන් ඒ ඊගාව චිත්තක්ෂණේ සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. එන්න මේකට තමයි මේ කියන වීර්ය අවශ්‍ය. වේගෙන් වෙනස් වෙන මේ අරමුණු රූප ධර්මත් එක්ක ඒ ඒ වෙලාවේ ඒ ඒ වේගයෙන් පණින්න නම් හිත නැවත නැවතත් නැවත නැවත අර පක්ඛන්දරය කියලා ස්වරූපයට පණින්න ඕනේ. විහිදුවන්න ඕනේ. විදින්න ඕනේ කියන්නේ. මානසික කාර්ය යොදවන්නේ. ආනේ මානසික කාර්ය යොදනකොට මේ හිතේ වේග කැවීමක් තියෙනවා. Java කැවීමක් තියෙනවා. මේන මෙහෙම වෙනකොට හරි පුදුමාකාර පරිවර්තනයක් මේ හිතේ සිද්ධ වෙනවා. අර මෙතෙක් වෙලා දැකපු රූපේ පැවතුනා වූ ප්‍රඥප්ති ස්වභාව ආකාර හතන් හැලිලා ගිහිලා රූපේ යත්තා වූ පරමාර්ථ ස්වરૂපේ තේරෙන්න පටන් ගන්න රූපේ ස්වභාවය ඇති හැටි යථා භූතේ වැටෙන්න පටන් ගන්නවා මේ වැටෙන කාර කම්මැලි හිතට සෝඹේරි හිතට ඇකිලිච්ච හිතට වීර්ය නැති හිතට වෙන්නේ. අරමුණ හා සමාන වේගයෙන් යන්න තරම් හොඳ සෙල්ලක්කාර හිතකට, විපස්සනා හිතකට, විහිදුවන්න පුළුවන් හිතකට, කර්මන්නේ හිතකට විතරයි ඒකෙන් අනු හොඳට තේරෙන්නේ අර අරමුණ යතාව ස්වභාවික ලක්ෂණ දක්වන්න ලැබෙනවා. මේ ස්වභාවික ලක්ෂණ දැකීම සහ ප්‍රඥප්ති අතහැරීම එකට එක ප්‍රතිපක්ෂ යම් තාක්ෂිත ප්‍රඥාප්තිය වලින් කැළඹිලා තියෙනවා නම් ඒ හිත ප්‍රඥා පරමාර්ථ ධර්ම වැටෙන්නේ නැහැ. යම් තාක් හිතට පරමාර්ථ ධර්ම වැටෙනවා නම් ඒ හිතේ ප්‍රඥාප්තිය වලට ඉඩක් නැහැ. ඉතින් මේක යෝගාවචර ජීවිතයේ ලොකු සම්දිස්ථානයි. ඒ විතරක් නෙවෙයි හැම පරියන්කයකම සම්දිස්ථානයි. සාර්ථක පරියන්කයක් කියනවා නම් ඒ අරමුණත් එක්ක හිත විහිදුවමින් විහිදුවමින් අරමුණට හා සමාන වේග කැවිගෙන එනකොට යෝගාවචරය දැනගන්නව නම් මම දැන් මේ වීද වීම මේ මනසිකාරී යෙදවීම මෙනෙහි කිරීම වේගවත් කරලා දීලා දැන් මේ අරමුණත් එක්කම මේ කරගත්ත ලබාගත්ත උපයාගත්තා වූ ගැම්ම එක දිගට පවත්වනවා නම් අරමුණ මෙතෙක් වෙලා තිබුණු ස්වභාවය වෙනස් වෙලා පේන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් කලින් කරපු තාට මෙනෙහි කිරීමත් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. අරමුණේ තිබුණේ ඒ ප්‍රඥාප්ති ලක්ෂණ හැලිලා යන්න පටන් ගන්නවා. මහ පරිවර්තනයකට ඊට එනවා. මේන මේ தത്വයට අපිට කියන්න පුළුවන් විපස්සනාවට හිත වැටෙනවා. ඊට කලින් මේ සූදානම් කරපු දේවල් මෙන්න මේ හිත වටා ගැනීමට කරන Java කැවීමක් තමයි. කස කැවීමක් තමයි. ඉතින් කම්මැලි යෝගාවචරයා මේ කාරණාව නොදන්නා යෝගාවචරයා අනන්ත අප්‍රමාණවතාවක් හිත අරමුණට ලංගනවා දන්නේම නැහැ වැඩ. ආය නංගනවා ආය වැඩනවා. කොයි වෙලාවෙද හිතේ කල්පනාව තියෙන්නේ කොයි වෙලාවද හිතේ මතක සටහන් වැඩ කරන්නේ කොයි වෙලාවද හිතේ මේ ඒ මේ දෙපර බාන්න කියන එක දන්නේ නැහැ කොයි වෙලාවද පරමාර්ථ ධර්ම මුදුන්පත් වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අතරමැද විගත ඒකාකාර වීර්ය පවත්වපු නැති කෙනා වැටි වැටි නැගිටිනවා වැටි වැටි නැගිටිනවා කවදාකවත් දෙපයින් හිටගෙන ඇවිද ගන්න බැරි තත්ත්වයකට වත් වෙනවා. මේක හරීම නාස්තික වෙලාවක්. හිත එක්ක සම්පූර්ණයෙන්ම හිත මන්දෝත්සහය වෙලා දාලා ගන්න යන තරමට වැටෙන වෙලාව. මේ මේ වෙලාවේ තවත් මේ භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් වීර්යවන්තයින් අතර හැදිරෙනවා නම් ධර්මයේ වීර්යවන්ත ධර්මවලට හුඟක් දෙනවා නම් සාකච්ඡා කරනවා නම් තේරුම් අරගන්නවා කවද හරි සංකාරය අපි මේ ටික පුරුදු කරගන්න වෙනවා. මේ වේද විඳින්න වෙනවා. වේද විඳලා තමයි මේ වේගයෙන් යන වැඩ පිළිවෙලට සුදුසු මනසක් සුදුසු වේග මනසක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔතෙන්දී භාවනා ලෝකේ හරි විශාල ප්‍රශ්නයකට මුහුණ පාන. මොන ඔය කියන විදිහේ වේගයක් තියෙනවා නම් ඕකට සමාධිය කියලා කියන්න පුළුවන් නෑ. පරිම විශාල ප්‍රශ්නයක්. සමත භාවනා පුහුණු කරපු විශේෂම සර්වඥන් වහන්සේට කලින් ලෝකේ පැවතුනා වූ සමත භාවනා පුහුණු කරපු ඇත්තන්ට මේක පෙන්නේ මේ සම්පූර්ණ පරස්පර විරෝධීයක්. ඉද දැන්පත් කරන්නේ අපි හදාන්නේ නේද? එහෙමනම් කොහොමද ඔය වේගවත් වෙනකොට හිතක ඔය යථා භූතේ දැනගන්න පුළුවන් ඥානයක් පහළ වෙන්නේ. ඕකට සමාධිය කියලා කියන්න පුළුවන් කියලා අදත් ඉන්නවා මේක පටලවා ගන්න. නමුත් අපි දන්නවා මේ සර්වඥ දේශනාවේ සඳහන් වෙනවා සමතයෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. කොච්චර සමත භාවනා කරලා හෝ මේ අවස්ථාවේ මේ කියන ක්ෂණික සමාධිය මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් සමත නිමිත්ත උප ဋ ාණියේ කත්තන් කියන විදිහට සමත නිමිත්ත ඉදිරිපත් වීම නිසා පහළ වෙන උපචාරාර්පණ සමාධිය කොකෝ සිටින නීවරණ ධර්මයන් දුරු වීම අත්‍යවශ්‍යයි. ඒ නීවරණ දුරු වුණාට රූප ධර්මයක පවතිනා වූ අර අධිකතර වේගයට හා සමාන වේගයකින් යන්න බැරි හිතකට කවදාකවත් බෑ රූප ධර්මයක යථා භූතයක් කරන්න. කවදාකවත් බෑ රූප ධර්මයක යථා වූ පච්චක්ක ලක්ෂණය තේරුම් කරගන්න. රූප ධර්මයක යථා වූ අඩු ගානේ ඒකට ආවේනික පුද්ගලික ලක්ෂණ වටක ගන්නවා. ඒ නිසා හිත ඒ තරම්ම වේග වෙනකොට යම් අවස්ථාවක එතන යම්ම වේගයක මෙන්න මේ රූප ධර්ම වේගයට සමාන ක්ෂණික සමාධි ඥාවයක් වේගයක් ඇති වුණා නම් හරියට අතගාලා බලන්න වගේ රූප මේ රූප ධර්ම දැක ගන්න පුළුවන්. එක පැයකට අඩි නැත්නම් හතම්ම 600ක් තරම් වේගයෙන් විදින දුවක් කුණ්ඩයක් අල්ලන්න අමාරුයි. අල්ලුවොත් අත හිල් කරගෙන යනවා. නමුත් පැයට හතම්ම 600ක් වේගයෙන් යන ගුවන් යානයක යනකොට ඒ උණ්ඩේ අත ගන්න පුළුවන්. ඒ මොකද මේ ගුවන් යානේ දැන් ඉන්නේ ඒ තරම් වේගකයි. ඒ වේගය කැවිච්චාම අර දුවක්කෝපෙ විදින උණ්ඩේ තමන් කරන්නේ ගුවන් යානේ ඒකටම. ආන්නේ වගේ තමයි අපි මේ බිමේ ඉඳගෙන උණ්ඩේකට මුණ දෙන්න ගියොත් ඉතින් වෙන දේ මේ අත දාන්නේ. උදේට වැඩි ආත්පසින්ම වෙනස් අපි කල්ලාතිවම උණ්ඩේ එනකොට යම් වේගයක් ඇති කරගෙන තිබ්බනම් අපි ඒ උණ්ඩේ නිකන් මේ මේසයක් උඩ තිබුණ පිච්චිච්ච අතරම් මේ මූලිකමක් පාගෙන අත ගන්න පුළුවන් මේ මේ කාරණාව දන්නේ නැති බුක්කඩිය මෙන්න මේ කාරණාවට හිතේලවා ගන්න නැති වීර්ය නැති කුසීතය මේ ධර්මයට බයයි උණ්ඩ අත ගන්නවා වාගේ එදි බේත් වලට උණ්ඩ සංගොට මුණ දෙනවා වාගේ කියලා හිතනවා නමුත් වේග ඇති කරගත්ත කෙනාට ඒ මුන්ට මුන්ට මුන්ට මැරිච්ච උන්ට මුන්ට මේ රූප ධර්මයේ එතකොට මතුවේ නැටි උන්ට පේනවා. ඒකේ සටහනුත් දැකලා ආකාරات දැකලා මේ උදරේමයි මගේ හිත තියෙන්නේ. නාසිකාග්‍රේමයි මගේ හිත තියෙන කියලා නැවත නැවතත් මේ පදනම සහතික වෙනකොට වේගයෙන් එන එන වෙලාවට පිළිම හැකලින් හෝ ආනාපානය හෝ මෙනෙහි කරමින් ඒ භාවනා වේගයට සමාන වීරියක් යොදමින් කටයුතු කරන කෙනාට හොඳ විවේකීව හොඳ පැහැදිලිව මේ රූප ධර්මයේ යත්තා වූ මේ සතර මහා භූතියෝ එක වේලාවකට එක බැගින් උපේන පටන් ගන්නවා. අධික වේගයක් තියෙන බව Taman දන්නවා. සමාධියක් තියෙන බව Taman දන්නවා. නමුත් ඒ සමාධියේදී භාවනා ලෝකයට අදාළ මූලික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකේ උනත් සර්වඥාන්ත පෙන්නන්නේ වඩාම ප්‍රකට දේ දැක ගන්න. අප්‍රකට දේ හොයන්න කලබල වෙන්න එපා. එතකොට හිතවිලි පහළ වෙනවා. සැක පහළ වෙනවා. ඒ නිසා හොඳට ප්‍රකට මේ හතර මහා භූතයන්ගේ ප්‍රකටම වායෝ ධාතුවට හේතු වෙනුවට පස්සේ ආනාපානිය ගත්තත් පිළිමයක් කිරීම ගත්තත් කලනයක් ගත්තත් ඇස්පිල්ලම් ගන්න එකක් ගත්තත් සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නේ චිත්තකීය වායෝ ධාතුව. මේ වායෝ ධාතුව අල්ලගත්තා නම් ඒ අල්ල ගැනීම නිසාම යෝගාවචරගේ හිතට අර වීර්යයට වීරවන්තකම එකතු වෙනවා. ධෛර්යමත් වෙනවා. මට මේක කරන්න පුළුවන් කියන හැඟීම පහළ වෙනකොට ඒ හිත ඒ අර අරමුණේම නැවත නැවතත් යොදනකොට යොදනකොට මෙතෙක් වෙලා අපර කොට නිර්වාණං පඨවි ආපෝ තේජෝ කියන අනිකුත් ධර්ම කොටස නිකිනින්ගේ නිවිහන ඉඳ බලා ගන්න පුළුවන්. ඒක දෙකක් එකවර පේන්නේ. ආධුනික හිතට දෙකක් එකවර පේන්නේ නැහැ. පෙනෙමින් පෙනෙමින් කියන දේ තව තවත් විෂද කරනකොට ඒ එක පෙළට හිටගත්ත පිටක් ඉන්නකොට පළවෙනි මිනිහ කනා පේනවා. තව පිටින් එහාට මෙහාට වෙලා බැලුවොත් පිටිපස්සට තව පෙළක් ඉන්න බව පේනවා. යම් කිසි වෙලාවක ඉස්සරහින් එකන අයින් වුණොත් ඊගාවට ඉන්න එකන පේනවා ආදි වශයෙන් මේ ක්‍රියාවලිය දිගට දිගට පේන්න පටන් මේ පේන කොටත් කොහොමද යෝගාවචර මතක තියාගන්න ඕනේ අර කලින් ඇති වුණා වූ කෙනික සමාධිය තව Java කැවෙන්නේ. තව කස කැවෙන්නේ. මේ වෙනකොට ඒ අරමුණට ඒ භාවනා හිත හරියට මෝන දීලා තියෙන නිසා කිසියම් තැනක කල්පනාවල් රාග පහළ වීමක් ද්වේෂ පහළ වීමක්, මෝහය පහළ වීමක්, නිදිමත පහළ වීමක්, හිතන මතන දේවල් එන්න විදියක් නැහැ. ආවත් මේ භාවනා ජාවෙන් تعلق කරලා. මේ තාක්ෂණික සමාධිය දැන් හරියට උපචාර සමාධියක සමත උපචාර සමාධිය කරන විදිහ නීවර ධර්ම تعلق කරමින් අර මුණටම මුණ දීලා ඉන්නවා නමුත් අර මුණේ දැන් පේන්නේ මුණට විතරයි. ඒක ගැඹුරක් කියනවා. මේ ගැඹුර යන්න නම් අර ක්ෂණික සමාධිය තව තවත් කස කැවෙන්න උනේ නිසා සමහර වෙලාවට මේ අරමුණ දැකලා දැන් කිසි වෙනසක් නැහැ මට හොඳට අරමුණ පේනවා ඊගාවට මම දැන් මොකද කරන්න ඕනේ කියලා සමහරලාට යෝගාවචරව ප්‍රශ්න කරනවා නැත්නම් හිතනවා ආන්නේ වෙන උපදේශයක් දෙනවා ඒ අරමුණේ මුල මැද අග කියන ඔක්කොම දැක ගන්න අසුලුව මෙනෙහි කිරීම වේගවත් කරනවා පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම කියලා මෙනෙහි කරමින් යෝගාවචරය දැන් පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා පිම්බීම පවතින කාලේ වාම වේග කරනවා මෙනෙහි කිරීම. හැකිලිම පවතින කාලේ පුරාම වේග කරනවා මෙනෙහි කිරීම. ආස්වාදේ කරන වෙලාවේ අතුල් වෙනවා අතුල් වෙනවා අතුල් වෙනවා කියලා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනකොට අර නීවරණයන්ගෙන් තොරව මූණට මූණ දීලා අල්ලගත්ත අරමුණේ විසිරින්දී බැස ගැනීමක් තිබුණා. ඒක එලවලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අවස්ථාව විව කර ගන්න ඕනේ වැඩක්. මේ ආරමුණ කිව්වට මුළු දීලා එක්කෙනෙක් කිව්වට පෙලක්ම පිටිපස්සට ඉන්නවා මේ ඔක්කොම මම දැක් ගන්න ඕනේ කියලා දැන් දැක්ක ඇති දැක්ක සම්පූර්ණයි කියලා කවදාකවත් හිතන්නේ තව ගොඩාක් මට දැක් ගන්න පුළුවන් මේ කෙනෙක් සමාධිය ඇති වෙච්චලා වැඩ ගන්න ඕනේ හිත යොදාගෙන ධර්ම සම්බන්ධ වෙන්නේ සංකීර්ණ අරමුණ වලට හිත යොදන්න අවස්ථාව ගන්න. විපස්සනා භාවනා ආරම්භයේදී දෙන උපදේශ පන්තියක් තමයි මේ ඇසීම දැකීම නාසයෙන් කඩ බැලීම, දිවෙන් කඩ බැලීම, කයින් පහළ වීම හිතෙන් හිතවිලි දැන ගැනීම කියන මේ හය කාරණාවම විපස්සනා. අපි මේකදී මේ උදරියේ බිම්බීම හැකීම වාගේ එක විදියක පාලනයක් අතර ගන්න පුළුවන් අරමුණක් ගන්න ලේසි ගණන් පටන් ගන්න ඕනේ. නමුත් ඊට වඩා බොහොම සංකීර්ණයි මේ දකින්න වෙලාවට හිත පිටවන. ඇහුම් කන් දෙන වෙලාවට හිත පිටවන. ගඳ රස බලන වෙලාවට මේ කයට පහත තමයි අපි මෙතෙක් කළා කතා කරලා තියෙන්නේ නේද? වාසේ ඊටත් එදී වාසං කියන හිතට දුක. එනිසා සක්මන් කරන වෙලාවට හෝ භාවනා කරන වෙලාවට යෝගාවචක සත්‍යයක් ඇයෙනවා. රූපයක් පේනවා. ආනේ රූපේ පේන වෙලාවේදී යෝගාවචකයට අර පුහුණු කළ, දවකවාගත්ත, නැත්නම් සමාධිගත කරගත්ත කෙලික සමාධිය මෙහෙवला රූපයක් බලන අවස්ථාව දක්වන්න පුළුවන් නම් සත්‍යයක් අහන අවස්ථාව දක්වන්න පුළුවන් නම් මේ යෝගාචරණ පුළුවන් වෙනවා ඒ රූපේ ස්ත්‍රීද පුරුෂද ලොකුද පුරුෂද හොඳ නරකද බලන වෙනුවට මම දැන් බලමින් ඉන්නවා කියලා දැකීම කියන සංසිද්ධියට හිතව දාන්න පුළුවන්. සත්‍යයක් ඇහෙනකොට හොඳ සත්‍යයක් නරක සත්‍යයක් ස්ත්‍රී සත්‍යයක් පුරුෂ සත්‍යයක් කියලා සත්‍යයේ රස මිහිර හොයනවා වෙනුවට මම දැන් සත්‍යයක් අසමින් ඉන්නවා කියන මූල ධර්ම කිච්චෝ දාගන්න පුළුවන්. ඒ විදිහට යම් අවස්ථාවක රූපයක් දකින්න අවස්ථාවක් දැක්කොත් යෝගාවචරයා ඒ රූපයේ දකින්ට බොහෝ කාරණා හේතු රාශියක් එකතු වීමෙනුයි මේ රූපයේ දකින්න පුළුවන්. ඒකට විශේෂයෙන්ම මේ වීර්යවන්තව උනුසුම්ම පවත්තන කෙනෙක් සමාධිය තිබුණොත් විතරයි මේ දේවල් අතපච්චක්කවා. අස්පනා පිට. Tamanteම නැත්තම් වර්තමානයේම දැක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව පැහැර හැරියොත් භාවනාවේ දිනුවක් වෙනවා. ඒ නිසා යෝගාවචරය අහන දක්නේ ගඳ බලන රස බලන සෑම අවස්ථාවකම මේ සතිය මේ පුහුණු කළ සතිය සමාධිමත් සතිය මේ බඳ උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරන වෙලාවෙදී Tamanට හොඳට තේරෙනවා රූපයක් දකින වෙලාවට ඇහැ මිසක් වෙන දෙයක් කැවෙන්නේ නැහැ. ඇහි ප්‍රසාද රූපේටයි මේක වදී. ඒ ඇහි ප්‍රසාද රූපේට සත්‍ය වැදුනට වැඩක් නැහැ රූපයක්ම වදිනවා. ඒ සත් රූපයත් ඇහත් කියන මේ ඇහි ප්‍රසාද රූපයක් කියන මේ දෙක අතර මැද කිත් අවකාශයේ තියෙනවා. නැත්නම් ආවරණයක් තිබුණොත් පේන්නේ නැහැ. ඒ වගේම ආලෝකය තිබුණ නැත්නම් පේන්නේ නැහැ. ඒ වගේම තමයි අපි තද වේදනාවක ඉඳලා හෝ වෙන කාරණාවක් නිසා දැකීමට හිත යෙදුනේ නැත්නම් පේන්නේ නැහැ. ඒ නිසා ඇහැ හොඳට තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ, ආලෝකය තියෙන්න ඕනේ. ඒ වෙලාවේදී හිත බැලීමට යෙද වෙන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාණං කියලා මේක ඔය මතු බින්දික ආදී සූත්‍රවල සර්වඥාන් විදේශනා කරලා තියෙනවා. ඇහැට එළඹුණ ආ වූ රූපය කියන වෙලාවේ මේ දෙක හේතු කරගෙන නැත්නම් රූපයේ ඇතින වර්ණ රූපය ඇහැට වැටුණාට පස්සේ ඒ මේ චක්කු විඥානේ පහළ වෙනවා. මේක දිගට කියනකම් අපි කියන අපි බලන කෙනෙක් කියලා. අපි බලන්නේ බවට පත් වෙනවා. මේ වෙලාවේ මතක තියාගන්න නම් අපි අහන කෙනෙක් නෙවෙයි. අපි රස විඳින කෙනෙක් නෙවෙයි. ගඳ බලන කෙනෙක් නෙවෙයි. බලන වෙලාවේදී මුළු හිතම මුළු කයම ඉදලා තියෙන බැලීම සඳහා පමණයි. අනෙක් ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම අකර්මණ්‍ය වෙලා. ඒක හිතා ගන්නත් අමාරුයි සාමාන්‍ය සාමාන්‍ය කෙනෙකුට ගහුවොත් නෑ ඒ වෙලාවට මට අහන්නත් පුළුවන් මට ඒ වෙලාවට රස බලන්නත් පුළුවන් ආදි වශයෙන් අපි හිතානේ ඉන්නවා නමුත් කවදාකවත් ඒක එහෙම එකක් දකින්න වෙලාවදී දකින්න විතර නමුත් ඒ හා සමාන වේගයකින් හිත ඊගාවට අහන වෙලාවට යන්න පුළුවන් ආයෙත් එන්න පුළුවන් දකින්න දැන් එතකොට පේන්නේ හරියට විකටම දැක දැක හිටියවා මම දැක්කයි යහුවයි දෙකම වගේ තියෙනවා නමුත් අර හිතේ දෙන යොසුල දකින්න නිසා දකිමින් ඉන්න හිත එක චිත්තක්ෂණයක වහාම ඇහිමට යනවා ආයෙත් දැකීමට එන්න පුළුවන් නැත්නම් බැලීමකට ගඳ බැලීමකට යන්න මේන මේ ශීඝ්‍ර වේගයේ කවදාකවත් අර වේග කාපු නැති හිතට අහු වෙන්නේ නැහැ ඒක චිත්තපටිය බලෙන් ඉන්නේ නැත්නම් කියන්නේ මට සාධ්‍යයට අහුණා රූපත් වෙනුණා මං කඩලත් කකා හිටියා මගේ අඟට මඳුරුවක් විද්දා ඔක්කොම දැක්කා වගේ මේ ඒක නිසාමද මන් දන්නේ හොඳට භාවනා කරලා තියෙන චිත්ත බලන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒක මහ විකාරයක් බවට, ඒක මහ විහිළුවක් බවට පේන්න පටන් ගන්නවා. ඒ මොකද මේ ඌමනාවේ රවට්ට ගන්න හදන දෙයක් නෙමෙයි. චිත්‍රපටයේ කරන අන්ධකාරය කියලා Taman ඉඳගෙන කවුරු හරි හදපු පචයක්, කවුරු හරි හදපු කොට ගහකට ගහපු දෙයක් ඇත්ත කියලා කියන්නේ Taman රවට්ට ගන්න අවස්ථාවක් බව වැටේ. ඊට වැඩිය බොහොම විචිත්‍රයි මේ එදිනදා ජීවිතයේ ජවනිකාර්ය. ඒකෙදී මේ දැකීම දැකපු කෙනෙක් නම් මේ දැකීම දකින්න කලින් අර රූප අරමුණක පුරුදු කරපු කෙනෙක් නම් මේ දැකීම පටන් ගන්නකොට දැකීම පිළිබඳව සතිය පිහිටවීම ඉතාම උසස්. එතනදී ඇහැ කියන එක වැඩ කරන හැටි ඕනේ උදරේ තිබුණ හිතට රූපයක් පේන වෙලාවදී උදරෙන් හිත ගැලවිලා ඇහැට යන හැටි ඒ කොපිත වීම සඳහා කිටි කැවීම සඳහා රූපයක් ඇවිලක වදින හැටි එතකොට හිත ඇහි දැකීම සඳහා යොමු වෙන හැටි ඒක හොඳ දෙයක් නම් එහිම හිත යොමා බලන හැටි එතකොට ඕන ස්පර්ශය පහළ වෙලා වේදනා සංඥා ආදී ධර්ම පහල. මේ අනුව රූපයක් දකින්න වෙලාවදී සත්‍ය කාලාදී මූලික මේ නාම රූප ධර්ම පහක් එකතු වෙන්නේ. නැත්තම් කවදාකවත් බ්‍රහ්මය ඇවිල්ලා පෙන්වන්නට රූප පෙන්වන්න බෑ. ඒ වගේම තමයි මේ කර්ණ පහ එකතු වුණාට පස්සේ බ්‍රහ්මයාටවත් මායාටවත් ඒක වළක්වන්නත් බෑ. ඒක නිසා මේක බ්‍රහ්මන්ගේ මාරන්ගේ වැඩක් නෙවෙයි. ඒකාන්තේම රූප ධර්ම නාම ධර්ම එකතු වෙන්නේ වැඩ පිළිවෙල. ඒ වැඩ පිළිවෙල වර්තමානයේ දකින්නේ නැතුව මේ දුර දක්න මාර්ගයෙන් හා අන්විච්ච මාර්ගයෙන් දැක දැක කරන කතාවල් ඔක්කොම මේ නීවර ධර්ම වලට යනවා. ඒවා එකකින්වත් ඒ සම්මිය දෘෂ්ටියක් මේ දකින්න. ඒ නිසා විද්‍යාලෝකයේ තියෙන මේ උපකරණ තුලින් දකින්නේවත් මේ තමන්ගේම ඥානය පිරිසුදු කරලා බලන එකත් අතර ලොකු වෙනසක් තියෙනවා මේකට තමයි අතපච්චේක කියලා කියන්නේ අස්පනා අපිට දැකීම කිසිම උපකරණයක් නැතිකමයි විපස්සනාව කියලා වදිනවා. මොනම උපකරණයකින් හෝ ලොක් කරලා බලුවා නම් අපි ඒ උපකරණයට වහල් වෙනවා. අපිට ඒ උපකරණ නැතුව බැලුව යනවා. විපස්සනාවේ මේක නෙමෙයි. උතුරු කුර දිවෙනටත් එකයි දකුණු කුර දිවෙනටත් එකයි. උදෙත් එකයි රායත් එකයි. රූප ධර්ම උනත් එකයි නාම ධර්ම උනත් එකයි. ස්ත්‍රී උනත් එකයි පුරුෂ උනත් එකයි. ප්‍රිය උනත් එකයි අප්‍රිය උනත් එකයි. ඒක නිසා ඒ රූප සත්ත්ව ගන්ධ කියන කියලා මට්ටමට මේ වීර්යය යොදපු යෝගාවචරයට නුහුරු නුපුරුදු නොගැලපෙන කියලා දෙයක් නැතුවා. හැමදේම විපස්සනාට ලක් කළ යුතු දේවල්. නමුත් මේ தත්වෙට එකවරම ඉඳ බැරි නිසායි අර ආනාපානී වාගේ පිම්බීම හැකිලිම එක වාගේ මේ ක්ෂණික සමාධිය දිනු කළා. දිනු කරගත්ත ක්ෂණික සමාධියට නම් ඕනම වෙලාවක රූපයක් බලන වෙලාවේදී මෙනෙහි කරන්න වෙනවා බලනවා බලනවා බලනවා බලනවා එතකොට මේ බැලීමේ ක්‍රියාවලිය අර දිනු කරගත්ත සමාධිය තුලින් දක ගන්න පුළුවන්. මේක හොඳම අවස්ථාව යෝගාවචරයට ලැබෙන්නේ සක්මන්. සක්මන් කරගෙන පිළවෙලට ගිහිල්ලා ඊට ගත්ත වෙලාවේ. අර පියවර වශයෙන් විනේ කරගෙන ගිය හිත චිත්තක්ෂණයකට ඒ ධාරාවෙන් අයින් වෙච්චාම ඇහිම් වලට රූප දැකීම වලට පෙළඹෙටි ඉතින්. එතකොට තාම අර සක්මණේදී ගినాපු සමාධිය තියෙන නිසා වහාම කයේ තිබුණ හිත මේ ඇහැට යන හැටි, කනට යන හැටි නිකන් හරියට රේඩියෝ එක මීටර එක මාරු කරුවා වගේ එහෙම නැත්නම් රූප වාහිනිය එක ඒ නාලිකාව මාරු කරා වගේ එක හලාගෙන යන තේරෙන්න පටන් ගන්නවා. නමුත් හුඟ වෙලාවකට ඒකට අහු වෙනවා. නමුත් නැවත නැවතත් නැවත නැවතත් මේක සතිමත් වෙන්න හදනකොට ඒ හදාගෙන යෑම තුල ඒ එන රූප ධර්මයෙන් තමන් වශී වෙන හැටි, ඒ වට ප්‍රිය අප්‍රිය ගති පහල කරන හැටි මේ නිසා සමාගිය දුර්වල වෙලා යන හැටි මෙනෙහි කිරීම නැති වෙලා යන හැටි වාගේ ගාක් මේ බොරු වලවල් රාශියකට අහු වෙන්නේ. ඒ නිසා වැටි වැටි වැටි වැටි නමුත් ටිකින් ටිකට මෙනෙහි කරන්න පටන් ගත්තොත් මුළු දවස පුරාම පිළිතුරු සතියක් අවශ්‍ය වෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයා හොඳ සතියකින් නැත්නම් දවස පුරා පැතිරිච්ච සතියකින් යුක්තව මේ ඇහිීම, මේ දැකීම, මේ ගඳ සුවඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, හිතට එන හිතවිලි කියන මේ සෑම දෙයකම අඩු ගානේ පැති පහක් ඇහැ තියෙන්න ඕනේ රූපේ තියෙන්න ඕනේ චක්කු විඥානේ පහළ වෙන්න ඕනේ ඒක නාම ධර්මයක් ඊගාට පස්සේ පාලන වේදනා මෙන්න මේ කියන පංචමක ධර්ම පහළ මේ ධර්ම හැම එකක් මේ ඇහැ කියන එකත් නිතරම බිඳි බිඳි පවතින පවතින රූපයත් බිඳි බිඳි පවතින දෙයක් හිත ඇහෙන් කනට නාසයෙන් දිවට දිවෙන් ශරීරයට කියන විදිහට වේගෙන් යොතුර වෙනස් වෙන දෙයක් ඒ අනුව පහළ වෙන්නා වූ ස්පර්ශය තමයි කියනවා මේ නාම රූප ධර්ම වලින් අල්ලන්න අන්තිම ආකාරය. ඒ නිසා අපිට ප්‍රිය භව පහළ වෙනවා වේදනාව, අප්‍රිය වේදනා පහළ වෙනවා, අදුක්කම සුඛ වේදනා පහළ වෙනවා. මේ සෑම ධර්මයක්ම ඉතාමත්ම වේගෙන් වෙනස් වෙනවා. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචරය රූප ධර්මයේ හෝ වේවා, නාම ධර්මයේ හෝ වේවා වර්තමාන මොහොතේදී දැක්කොත් ඉස්ලාම දක්නේ තමයි ඒ එක එකක් එක එකට ආවේනික වෙනස් ලක්ෂණ තියෙනවා. ඒ ස්වභාවය තමයි රූප බාර ගන්නත්. රූපේට සංවේදිකම. රූපයේ ගතිය තමයි මේ සංවේදීතාවය අනිත්‍යන ගතිය. පිටිකවන ගතිය. උද්දීපනය කරනවා. චක්කු විඥානයේ හැටි තමයි කනට යන්නේ නැහැ, නාසයට යන්නේ නැහැ, දිවට යන්නේ නැහැ, ඇහැටම යන ගතිය. ඊගාවට ස්පර්ශයේ හැටි තමයි චක්කු සම්පස්සේ හැටි තමයි මේ රූපයයි යහයි සම්බන්ධ කිරීම විතරයි ඒකට කරන්නේ. සත්‍යයයි කණයි සම්බන්ධ කරන්න බෑ. ගඳයි නාසය සම්බන්ධ කරන්න බෑ. ඒ වගේම ඇති වේදනාවේ ස්වરૂපේ තමයි වින්දනය ලබා දෙනවා සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අදුක්කම සුඛ වශයෙන්. මේන මේ එක එකක ඇත්තව මේ ස්වභාවික ලක්ෂණ දකින්න නම් අපි කොච්චරක් මේ ධර්මයක සමීපව බැඳී ඉන්නේ මේක විනිශ්චය කරන්න මේ කිසිදී මේ කියන වීරිය නැතුව කල්පනා කර කර දෙපර බබා වටපිට බල බල කවම දායකවත් මේක දක ගන්නවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ වර්තමාන මොහොතේ සිදු වෙනකොටම බැලුවොත් මේක කවදාකවත් වගේ හැඩ ලකුණු හැඩ නිල බලන්න හම් වෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් යථාභූත ඥානය පහළ කරගෙන දැකලා කිව්වත් විශ්වාස කරන්නේ. හරියට ඇහි සුද හැදිච්ච මිනිස්සෙක් වාගේ කතරක් හැදිච්ච මිනිස්සෙක් වාගේ ඒ මනුස්සයාට රූපේ දෙක වෙලා පේනවා. ඉතින් කවුරු හරි කිව්වොත් නැවතන එකනා ඉන්නේ කියලා ඒක හොඳම වැඩේ තමයි අර සුද කපලා ඇහැ පිරිසුදු කරලා දුන්න දවස නම් පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ. ඒ නිසා මේ අකි රෝග රෝග හදිච්ච කෙනා වාගේ ලෝකයාට මේක බණ කියලා දුන්නට ගුරුවරු වෙලා සාතික කරලා කිව්වට පොත්වල ඉලා තිබ්බට කවදාකවත් ඔය කියන අතපච්චේක කියන සමන් දකලා කරන විශ්වාසය කවදාකවත් ඒක තොංගා නැති උනත් ඇති වැඩකුත් නැහැ. ඒක අවුරුසයක්වත් තමයි භාවනා කළා මේක දරගන්න. මේන මේ දෙක අතර තියෙන වෙනස තමයි මේ වීර්ය කියන්නේ. හිතගෙන පැත්තකට ලයිට් එකක් දාන්න පොතක් බල බල ඉඳනනම් කොහොම ලේසි. ඒක අතරම ලෝකයා පැත්තෙන් බලනවා කියන්නේ බොහොම උසස් වැඩක් කියලා තමයි. නමුත් ඉතින් හාත්පසින්ම වෙනස් පිම්බීම ඇති වෙනකොට පිම්බීම දිහා වර්තමානයේ බලන එක. හැකිලිම ඇති වෙනකොට හැකිලිම දිහා බලන එක. ආස්වාදයක් වෙනකොට ප්‍රස්වාසයක් වෙනකොට ඒ ජීවන ධර්ම දිනුන තමයි එහෙම බලන එක. බැලීමක් වෙලාවේදී බලනවායි කියලා මෙනෙහි කරනවා. අහන වෙලාවේදී අහනවායි කියලා මෙනෙහි කරනවා. ආන්නේ වෙලාවේදී මේ ගැඹුරු ධර්ම වලින් එකක් වැටෙන්නේ ඉතිරි. ඊගා චිත්තක්ෂණේ ඊට වඩා වෙනස් මොනවාක් දකින්න ඉතිරි. ඊගා චිත්තක්ෂණේ තවත් වෙනස් මොනවාක් මේ විදිහට දැකපුදී ආත්මකින්ම දකින්න වෙලාව වෙනකොට තමයි මේ නාම රූප පරිච්ඡේඥාන සම්පූර්ණයි කියන්නේ. නාම රූප පරිච්ඡේ ඥානයේ තියෙන වෙලාවේදී කල්පනා කීපටයි. අරමුණ හිතයි විතරයි. ඒ අරමුණ මෙන්න මේ කොටාසේ නාම ධර්ම මෙන්න මේ කොටාසේ වූ ධර්ම කියලා වෙන විදියකට මෙහෙම කියන්නේ. මුදුතෝම අරමුණක් දැකලා අපිට රාගය පහළ වෙලා තියෙනවා. මේ පහළ වෙච්ච රාගයෙන් සම්පූර්ණ පරිබාහිරව රාගයේ තියෙන බව දැනගන්න හිතක් තියෙනවා. එහෙම නැත්නම් අරමුණක් අපිට ද්වේෂය පහළ වෙනවා. සමහර ද්වේෂ නිසා අපි ඒ ඡණ්ඩවර්ෂ ක්‍රියාවකට පෙළඹිලා නැත්නම් අකුසල ධර්මයට පෙළඹිලා ඉන්න පුළුවන්. නමුත් ඒ ඒ තරම්කම ආතුර කරන ද්වේෂයක් තිබුණත් ද්වේෂය දැනගැනීමේ දැනගන්න ආතුර ගතියක් තිබෙනවා. අරමුණ ද්වේෂ ජනකයි කියන එක රූපාකාරයක් වෙන්න පුළුවන්. ඒක ද්වේෂයමයි ළඟ දැන් කියන්නේ කියලා දැනගන්න එක නාම ධර්ම. ඉන්නේ නැතුව ඒක මේ කල්පනා කරන එක, තර්ක කරන එක, හිතන එක නෙවෙයි නාම රූපක් කියන්නේ. නාම රූප පරිච්ඡේ ඥානෙ ආපුවාම සම්පූර්ණ දැවෙන සුළු පිච්චෙන සුළු දීජෝ ධාතු වෙන දකින්න ඇත්තේ නමුත් ආයතපය දිගාරින්ට උණුසුම සිසිලට හොයන්ට යන්න හදනවා නම් ඒක නාම රූප පරිච්ඡේ ඥානෙ නෙවෙයි මේ උච්ච තේජෝ ධාතු බව දැනගෙන එහෙම බලන් ඉන්න පුළුවන් ඉතේ කොකිට කමක් මම මේ තේජෝ ධාතුව දකින්න මේක තමයි තේජෝ ධාතුවේ ස්වභාවය මේ තමයි දැක ගන්න හිතන්නේ බීජ ධාතුව කොච්චර උඩ පැනත් පිච්චීමක් සිදු වෙනවා නම් සිදු වෙයි කියලා බයක් තියෙනවනම් මේකට මම ඉවර ගන්න ඕනේ කියලා හිතනනම් ඒක ඥානයක් වෙන්නේ නැහැ. එතන ද්වේෂය තමයි කාරණා. ඒක ආය ද්වේෂයක් නැතුව, ලෝභයක් නැතුව, මෝහයක් නැතුව, ඒ පින්බෙන වෙලාවේදී හැකිලෙන වෙලාවේදී පවතින සාද වෙන තෙරපෙන ඇතිලෙන උණුසුම් සිල් ගති. මේ වෙන වෙනම දැකගෙන විවේකීව ඒක බලන්න පුළුවන් ගතියක් තියෙනවනේ. කල්පනා නැත්තම් අපිට කියන්න පුළුවන් ඒක නාම රූප පරිච්ඡේදය. මෙන්න මේ විදිහේ නාම රූප පරිච්ඡේ ඥාණය දැනගෙන නැත්නම් ඒ තරමටම මේ සමතය මේ කෙනික සමාධිය දිනු කරගෙන ඒ දිගටම තව ඉදිරියට බලනකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ මේ එකම නාම ධර්මයක්වත් එකම රූප ධර්මයක්වත් තනියම පහළ වෙන්නේ නැහැ ඒවත් පිටු පිටු කියේ සමූහ සමූහ කියේ ගුලි ගුලි කියේ ඒක එකක් වශයෙන් පෙන්වන්නට ඒක ඇතුළතක් තියෙන ගැඹුරක් ගැඹුරක් තියෙන මේවා එකක්වත් ආවට ගියාට පහළ වෙන්න මේවා හැම එකකටම අදාළ හේතුවක් තියෙනවා. ආනේ හේතු ධර්ම දකින්න නම් දැකපු දේ දිගින් දිගටම බලන්න. දිගින් දිගට බලනකොට මේ නාම ධර්මමයි රූප ධර්ම වලට බලපාන්නේ. මේ රූප ධර්මමයි නාම ධර්ම වලට බලපාන්නේ. මේ නාම රූප පරිච්ඡේද ඥානයේ දැක්කා වූ නාම රූප ධර්ම දෙකෙන් පිට නවුංකාර දෙවියන් වහන්සේ කෙනෙක් මේක තැඟිලි ගහනවා. එහෙම නැත්නම් විශේෂ වූ গুপ্ত ධර්මයක් ගූඪ ධර්මයක් පිටිපස්සේ තියනවාද කියන එක හිතන්න ඉඩක් හම් වෙනවා හොඳටම අස්පනා අපිට පේනවා මේ දකින්න අර කියාපු පස්ස වේදනා සංඥා මනසිකාර ආදී නාම ධර්මත් ඒවා දැක් ගන්න පුළුවන් දේවල් මේ දැක ගන්න පුළුවන් දේවලින් පිට දැක ගන්නට බැරි යමක් ඒව නැත්නම් මේ දෙකින් පරිබාහිර මෞංකාරයක් හේතුකාරකයක් නැති බව හොඳටම වැටහෙනකොට. ඒ තරමටම යෝගාවචරයේ ඉවසීමේ ශක්තිය ඇතුව මේ කියන වීර්ය ඇතුව කටයුතු කරනකොට මේ ඔක්කොම නිකන් කලින් හදපු චිත්‍රපටයක් බලනවා විතරක් හරියට වෙන දෙයක් නෑ. අපි දන්න චිත්‍රපටිය උඩ පැන පැන බැලලා බැලුවත් එහෙම නැත්නම් කම්මැලිකමෙන් බැලුවත් ඒ චිත්‍රපටිය එහෙමමයි ආයෙක වෙනස් වෙන්න දෙයක් නෑ. ඒ වගේ තමයි මේ හේතු ධර්ම බල ධර්ම බැලුවාම මෙව එක න්‍යාම ධර්ම පිළිවෙලට වැඩ කරන මිසක් අපිට මේ දාඩි දාන්න කේන්ති ගන්නට වෛර කරන්නට එහෙම නැත්නම් ආස කරන්නට මොනම දෙයක්වත් මේ කියන්නේ. ඒ වාස කිරීම වෛර කිරීම කේන්ති ගැනීම සිදු වෙන්නේ මේකේ නාම රූප ධර්ම දැකලා නෑ. එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම ඇතිවීමට හේතු සහිතව දැකලා නෑ. ඒ නිසා හිතන මේ කවුරු හරි කරපු දෙයක් එහෙම නැත්නම් මේ විදිහට මෙහෙම කරුවා නම් මේක වෙනස් වෙන්න තිබුණා. ආදි වශයෙන් මේ කල්පනා ඥාන පහළ වෙනවා. ආන එහෙම හිත දෙන්න තු මේ හේතුඵල ධර්ම ටික දැනගත්තා නම් ඇහැට රූපයක් ආපු නිසායි ඇහැටි කැවුනේ ඇහැති වුණ නිසායි රූපයක් ඇවිල්ලා වැටුනේ ඒ දෙක නැත්තම් මෙහෙම දෙන්න බෑ මේන මේ විදිහට බලනකොට මේ අපි සංසාරයක් පුරා කරගෙන ආපු මේ නාම ධර්ම සහ රූප ධර්ම වශයෙන් වෙන් කරලා බලන්නේ නැතුව මමය කියලා අරගෙන මේක ස්ත්‍රියාවක් එක එක පුරුෂයෙක් කියලා අරගෙන මේ කොටාසේ හොඳයි මේ කොටාසේ නරකයි කියලා භාගයකට ප්‍රිය කරලා භාගයකට අප්‍රිය කරමින් කරගෙන ආපු මේ බෙදීම ළමා නාඩගමක් බව තේරෙනවා. කාරණා කාරණා වශයෙන් බලනකොට හොඳයි කියපු දේ විපස්සනාව තියෙනවා නරකයි කියපු දේ විපස්සනාව තියෙනවා. ප්‍රිය කරපු දේ විපස්සනාව තියෙනවා අප්‍රිය කරපු දේ විපස්සනාව තියෙනවා. ඒක නිසා යෝගාවචරය ආදී ඉතර වාගේ තෝරන බේරන ගති නැතුව එන හැම ධර්මයක්ම මෙනෙහි කරමින් විපස්සනාට නංවා ගැනීමට කටයුතු කරනකොට ඔය හොඳයි කියපු දේ නරකයි කියපු දේ වික්‍රම දුක්ඛ සත්‍ය. ඇහ කියන්නේ දුක්ඛ සත්‍ය. රූප කියලා කියන්නේ දුක්ඛ සත්‍ය. චක්කු විඥානය කියන්නේ දුක්ඛ සත්‍ය. චක්කු සංපස්සේ කියන්නේ දුක්ඛ සත්‍ය. චක්කු මේ සංපස්සජ වේදනාව කියන්නේ දුක්ඛ සත්‍ය මේ පස් ආකාරයෙන් කොහොම බෙදලා බලුවා. ඉතින් වෙන්න වෙන්න වෙන්න තියෙනවා ශීඝ්‍රයෙන් වෙනස් වෙන කපුන් කනුවේ තත්වාගේ බලනකොට එපා කරන බලනකොට සීලන සත්‍යයේ පෙළන සත්‍යය ඇති කරන දුක්ඛ සත්‍යය. මෙන්න මේ දුක්ඛ සත්‍ය තාප්පං පරිඤ්ඤයං ආත්පතිත එනිසා භාවනා කරන මේ දේ නොවිය යුතුයි මේ දේවල් අවාසනාවන්ත දේවල් මෙවුවා හොඳ දේවල් කියලා තෝරන්න හදන්නේ අර පරිඤ්ඤයන් කියන එක අමතක වෙච්ච වෙලාවට තමයි පරිඤ්ඤයයි කියන්නේ ආත්පතිම දකින ඇහත් ඇහ ක්‍රියාත්මක වෙලාවේ දකින්න වෙලාවදී මෙනේ කළ දැනගන්න අත්දකින්න ඇහැට වැටෙන රූපේ මෙහෙමයි කියලා අතික්‍රම දැන් ඒ හිත තියෙන කියලා චක්කු සම්පත් චක්කු විඥානේ දැක ගන්න. මේ තුනේ දැන් හිත පවතින ස්පර්ශය දැක ගන්න ඕනේ. මෙයින් ඇති වුණා වූ ප්‍රිය හැඟීම, අප්‍රිය හැඟීම කියන මේ විඳලෝ දැක ගන්න. ඒ නිසා අපි ඇහෙන් පටන් අරගත්තත් මේ පහන දකින්නාට එක් වැඩ කරන එක තමයි මේ පරිඤ්ඤයම් කියන්නේ. ඉදං දුක්ඛ තත්ත්‍න්ති උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදි ඥානං මුදපාදි විඤ්ඤාවුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි සරුවචනාන්තේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පළවෙනිම වටේ පෙන්ලා දීලා තිනවා මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා මට පෙර නොඇසූ නොවිරු විදිහට ඥාණය පහළ වුණා කියලා කියන්නේ මේකට බලන්න මේ වෙන වෙන තැන් වලට යන්න ඕනේ මේ මුළු පංචස්කන්ධෙම දුකම තමයි මේක ගුලියක් විදිහට මමෙක් විදිහට ගත්තොත් ස්ත්‍රියක් විදිහට පුත්‍රයෙක් විදිහට ගත්තොත් මේකේ හොඳ පැත්තක් නරක පැත්තක් දෙකක් තියෙනවා නමුත් නාම රූප වශයෙන් බෙදලා ගත්තොත් නම් හොදලා ගන්න දෙයක් නැහැ දුක්ඛ සත්‍යය මේ දුක්ඛ සත්‍යයේ කොනක් දැක්කනම් පරිඤ්ඤයයන් කියලා හරි ආලෝචනාද විතර කෙරුවේ ඉතුරු ටිකත් ඒ කෙනික සමාධියෙන්ම දැක ගැනීම සඳහා අර වීරිය දල්වාගත් වීරිය ඉදිරියටම යොදවන්න. මේක විශාල සත්‍යස ක්‍රියාවක්. විශාල වීරියකට විතරක් ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩක්. ඒ මොකද දකින්න දකින්න පේන්නේ ඒකේ පණුවන් ගහපු කුණු වෙච්ච පිළුණු වෙච්ච දෙයක්. මෙතෙක් කල් අපි කර කර හිටියේ මේක නෑ ඇව්වා, කෑව්වා, පෙව්වා, හඳුන් ගෑවා. තව ඒ වාගේ රූපත් එක්ක හප්පලා බැලුවා, පහස දීලා බැලුවා. ඒකෙන් සංකෘත කරන්න හදපු හිතක් මේකට භාජනය වෙන්නා වූ මේ පංචස්කන්ධයම දුකයි කියලා තේරුම් අරගන්නවා කියන එක එකවරක එහෙම වුණොත් නම් පිටියයි. ඒක පිළිබඳ කිසිම තැකයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පිස්සෙක් බවට ලෝකයා හරි කියනවා. නමුත් මේ සරුවචනාංශගේ ක්‍රමය කොහොමද පෙන්ලා දීලා තියෙන්නේ? ඉතාම ප්‍රකට තනින් පටන් අරගෙන දවසින් දවස ටික ටික ටික ටික අවබෝධ කරලා දීලා මෙතෙක් කල් තිබුණ එක පිස්සුව දැන් තමයි ඥානෙ, දැන් තමයි ආලෝකය, දැන් තමයි ප්‍රඥාව කියලා පරිවර්තනයක් වෙන විදිහකට මේක කියනවා නම් මෙතෙක් කල් අදහාගෙන හිටපු මේ ප්‍රඥාප්තිය සම්මුති දේවල් සම්පූර්ණ ළමා නාඩගමක්. මේ තුල ක්ෂණික සමාධියට පමණක් මේ දැකගතිය හැකි වූ මේ ප්‍රත්‍යක්ෂය තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා නැත්නම් අහලා දැක්කේ මේකයි ආර්ය දැක්මේ මේකයි ආර්ය ලෝකේ කියලා අර අදාහ ගන්න බැරි පැත්තක් මේ පිම්බි රැකීම තුලින් මේ ආනාපානය තුලින් සක්මන තුලින් ඇහිම දැකීම තුලින් ඇති කර ගැනීමයි මේ විපස්සනා මේකට නිසා කියන්න පුළුවන් මේ පස්සනාව විසම පස්සනාවක් මෙතෙක්ල් ප්‍රිය වශයෙන් මනාප වශයෙන් නාමයෙන් කාමයෙන් භවයෙන් තිබුණ දේ අද දුක්ඛ සත්‍ය වශයෙන් ගන්න. ඒ දුක්ඛ සත්‍යයේ පරිඤ්ඤයයන් පිටිකවේ. සුබ්බයන් සුතේ සම්මේසු කියලා අපි සම්මතක රූපේ සඳහන් කරනවා. මේක හාත්පසින්ම දැකගත යුතුයි කියලා මහා වීර ඥානයක් පාලිනක් කොනක් දැකෝ මිනිසයාට පාරමිතා ධර්ම සම්පූර්ණ. පාරමිතා ධර්ම සම්පූර්ණ නැතිනම් හිතෙන්නේ භාවනාව වැරදිලා මට දැන් භාවනා කරනකොට එපා වෙනවා මහා පාළු ගතියක් තියෙනවා කිසි රසයක් නැති වෙලා තියෙනවා කියන මේ පාරමිතා ධර්ම වල අඩුපාඩු නිසා පේන සත්‍යය ද්වේෂයට යට වෙලා පේනවා අරුචියකට මතකලා නමුත් ඒකවලින් බණ ඇහෙන්න ඕන ධර්ම සාකච්ඡා වෙන්න ඕන මේ මට්ටමේ ඉදිරියට පැනපු ඇත්තන්ගේ ක්‍රියාවලිය දකින්න ඕනේ ඉන්දිය සංවරයේ තියෙන වටිනාකම තේරෙන්න ඕනේ සත්‍ය සීලයේ තියෙන වටිනාකම තේරෙන්න ඕනේ අන්න තේරිච්ච දවසේ මේක පැනගත්තාම මේ මම කොනක් දැකලා තියෙන භාගය දැකපු නිසා මේ දුක මේ දුක උනා සම්පූර්ණයෙන් දැක්කම ඒකට කියන්නේ තියෙන ආර්ය දුක්ඛ රත්නය. ඒක ආර්යයි. භාගයට කකා ඉන්න ගියොත් නම් ඉතින් සංසාරෙම දුකයි. ඒක නිසා විද්‍යවතෝ පණ කිංනාමන සිද්ධති කියලා කියනවා වීරයන්ට මොකද්ද විදගෙන යන්න බැරි. කම්මැලියට මුබ්බඩයට නම් බෑ. මගක් දක්නකොට පස්ස ගන්න. පටිවාණිතාවය කියලා කියනවා සීදනතාවය කියලා. වීර්ය ගතිය තමයි අසීතන. සීතන භාවය. අසීතන කියලා කියන්නේ පස්ස ගන්න. හැදෙලා බලන්න. ඉදිරියටම බලන ගතියක්. මෙන්න මේ නිසා මෙතන තත්ත සම්මප්පතමන්නේ කියන එක හොඳටම වීණාවක් හරියට සුසර කරගෙන තියාගෙන ඉන්නා වගේ. භාවනා යෝගාවචර අතර පිළිලා තියෙනවා. එහෙම නැත්නම් මේ වෙලාවේදී පිළිපත් හැරුණොත් තමන් හිටපු ආගමික ජීවිතයක් නැතුව කඩාකප්පල් වෙන්න ධර්මයෙන් කියනවා. අවතනාන්ති කාලෙත් එහෙම හිත වෙච්ච අවස්ථාවක්. තුනක් අත්ත වගේ ඇත්තු ගිහිලා සරුවචනාංශේ ගැන පැවිදි වෙලා ඉඳලා පස්සේ වීදියේට බෑලා කෑ ගහන්න පටන් අරගත්තා ඔය සරුවචනාංශ කියන්නේ බොරු මම ඔක ඉඳලා තියෙනවා මම භාවනා කරලා තියෙනවා ඔය කියන දේ ඔක නෑ මේ සරුවචනාංශ ආනන්ද පාණ්ඩිත මතක් කරා ආනන්දේ තුනක් අත්තර ධර්මාන්වය නෑ මේ කියලා දෙන කාරණාවේ ධර්මයේ මත කරන හැටි දන්නේ නෑ ඉතින් දන්නේ නැත්නම් ඔය වගේ තමයි ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ ඒ නිසා කොච්චර ධර්ම කර්ම තිබුණත් මේ සසරෙන් එගොඩ වෙන්න නම් මේ භාවනා කරන්නේ ඒ දුක මිහිරි. පැමිණි දුක් පැනිරසයි කියලා ගන්න ඕනේ. සසරෙන් එගොඩ වෙන්න දෙන්නේ නැතුව මේ ලෞකික ආසාවක් ඉදිරිපත් කරගෙන එහෙම කරනවා නම් ඒක මහා ඉරගයක් වගේ. නිසා මෙතෙන්දි මේ වීරත්වය අත්‍යවශ්‍යයි. ආනේ වීරත්වයේ තියෙනව නම් නාම ධර්ම රූප ධර්ම වල මේ ස්වභාව ලක්ෂණ මත වෙනකොට පැහැදිලි වෙන දේ තමයි වගේ දුක. මේකට කියනවා සංතති ලක්ෂණ. මේ සාන්තති ලක්ෂණය තේරෙනකොට පාරමිතා පිටික්ෂණයට බොහොම සන්තෝෂයක් පහළ වෙනවා. හරි මම දැන් මේ ගේ හදන විනියාගේ වැඩ කොටස දැක්කා. අනේක ಜಾති සංසාරං සන්දාවි සංගණිතං කියලා සරුවචන ඉස්ලාම දකපු දාට උසංගනවා වගේ මෙතන තමයි මේ කුණු කන්දලේ කොට ගහන තැන කියලා සංකත ලක්ෂණ ලක්ෂණකොට තවත් ඉදිරියට අර වීර්ය යොදවනවා නම් ඒ තුලත් ආව පෙළන සුළු භාව කියන මේ පීලන ස්වරූපය කියන දුක්ඛ සත්‍ය පේනවා. මේ දුක්ඛ සත්‍යම පෙනෙද්දිම මේක පරිඤ්ඤය මේක සම්පූර්ණ කරන්න ඕනේ කියන භාවනාවට තමයි දුක්ඛානුපස්සනාව කියන්නේ. මේ දුක්ඛානුපස්සනාවෙන් තමයි දුක්ඛානුපස්සන ඥානෙ පෙරේ. නැත්නම් සර්වඥාන්ති භාවනා කරලා අපිට ඇති වැඩක් නැහැ. ගුරු සංඝ උච්චර දැනුම තිබුණත් අපිට ඇති වැඩක් නැහැ. දුක්ඛ සත්‍ය ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේක සම්පූර්ණ කරගන්න ඕනේ කියලා. ඒ දුක්ඛ සත්‍යෙ හිතියෝ දා ගන්න පුළුවන් නම් භාවනාදිකට යනවා නම් සුඛානුපස්සනා ඥානපාරි. මෙන්න මේ වගේ දීකෙන් වෙනස් වෙන මේ වගේ අතිකොන පෙළෙන දෙයකට කවදානම් ආත්මය කියන්න පුළුවන්. ඒක අනාත්මයි. ආත්මය කියන්න පුළුවන් නම් අපි ඒක පිළියම් කරලා තියාගන්න ඕනේ. නාවල කවල පොල තියාගන්න හදන්න. අනාත්ම භාවයේ මේ දුක්ඛ අනිත්‍ය කියන දෙකට පදනම් වෙච්ච අනාත්ම භාවය පහළ වුණා නම් ආන්නේ යෝගාවලට පුළුවන් වෙන පංචස්කන්ධ මොකක්ද කියලා කියනවා. උඹට විතරයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. යාර විතරයි හේතු සම්පatti කියන තව කෙනෙකුගේ පංචස්කන්ධේ තේරුම් කරන්ට දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. අමනුත් භාගයට කාලා කියනවා නම් හේතු සම්පatti නැතුව මේ අනුන්ට ලෝක සාධනයේ වශයෙන් පුරුදු කරන්න හදන වැඩපිළිවෙල ගැන තම තම හිතා යම් අවස්ථාවක ඒ විදිහට තමා වශයෙන් මේ නාම රූප ධර්ම මේ හේතුඵල ධර්ම මේ විපස්සනා ඥාන වශයෙන් දිනු වෙලා අනිත්‍ය තනාත් වැටුණා නම් ඒ වැටහීමට හේතු වෙනා මේ මූලික රූප ධර්ම වල නාම ධර්මයේ ඇත්ත ඇති හැටි තමයි මේ සම්යප්තිය. මේක පහල කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයට බලන්න. මේක පිළිබඳ සුභවාදී හැඟීමකින් නිත්‍ය සංඥාවකින් සුඛ සංඥාවකින් පටන් ගත්තට කවදාකවත් ගන්නෑ. යම් වෙලාවක බණහලා හෝ ධර්ම සාකච්ඡා කළා හෝ භාවනා කරලා හෝ මේ යාන්තම මොහොත වෙන්නේ සම්මියද්දෘෂ්ටිය පහළ වුණා නම් ඒ යෝගාවචරය අරමුණක ධර්මාන් වයෙන් බලලා ඒක අනිත්‍ය දුක්ඛ මතු කර ගැනීමට මෙහෙවන හිතර කියන පුළුවන් සම්මා සංකල්පය. අරමුණ මතුනට මදි හිතේ එතන තිබුණට මදි ඒක අනිත්‍ය දුක්ඛ දක්නා සුළුව මෙහෙවන ගතියට විතරයි විතක්ක කියන පුළුවන් ඒක තමයි සම්මා සංකල්පය. මේකට තුන් විදියක් තියෙනවා. මේකට ඒකාන්තයෙන්ම සම්මා විරිය කියනවා. නිවැරදි දක්ම තුලින් නිවැරදි ආකල්ප තුලින් ඇති වුණා වූ වීර්ය ඇති වුණොත් අන්න සම්මා සමාධිය පායි පහළ එතකොට විතරයි ඇත්ත ඇති හැටි දැක ගන්න පුළුවන්. නැත්නම් අපි මේවා දකින්නේම ඉතිපුත වාක්‍ය. ප්‍රඥාප්ති වාක්‍ය. ඒ ප්‍රඥාප්ති කියල්ම ගලවලා ආරක්ෂාවට තියෙන නිවර්ණයෙන් තොරව ඒ සත්‍ය පාලනකට ඕන සමාධිය පහළ. මේ විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන පහ මෙනෙහි කරන හැම චිත්තක්ෂණයකම වැඩි. මේකට කියනවා පංචාංගික මාර්ගය. අපි අහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතුරු වෙලා තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටික නිසා තමයි අපි සීලයේ ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියන්නේ. ඒ ටික සම්පූර්ණ නම් භාවනාවට යනකොටම මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක චුට්ටක් තුනක් චුට්ටක් කරපාවතින. මේ තුල තමයි සීල සාසනේ සමාධි සාසනේ මේක තමයි අධ්‍යාන්තර සමාධි කියලා කියන්නේ. භාවනා කරන චිත්තක්ෂණ පාසා මේක වැඩෙනවා මේකේ සුදුසුකම් නැතුව බාහිර සාසනයට යනවා කියලා කියන්නේ මේක බුද්ධ විද්‍යාව බලාපොරොත්තු වෙමි ලබන සුමානි ලබන සතියේදී කොහොමද මේ විදිය තමන්ගේ පිළිම අනුන්ගේ පිළිමට හේතු වෙන්නේ තමන්ගේ සාධන අනුන්ගේ සාධන හේතු වෙන්නේ ඒවා කරගෙන අනුන්ට උදව් කරන්නේ නැත්නම් තියෙන නරකත් සුදුසුකම් නැතුව සාධනේ පුරවන්ට හදන එකේ තියෙන අඩුපාඩුකමුත් අපි බලාපොරොත්තු වෙමු මේ කීනාස වෙනවා කියන නමකට සවස් වෙනවා කියලා වැඩ පිළිවෙල ඉදිරි කරගන්න නමුත් අද අපිට ලැබී තියෙන කාලෙකට සමාජිකා අපි මෙතුආකල් ලං කරගත්තා වූ මේ ධර්ම කොටසත් භාවනා කරලා බල තියෙන මේ අත්දැකීම් කොටසත් එකතු කරගෙන අපේ මේ වීරිය සම්නප්පදම් වීරියක් බවට මෙලොවදීම ඒ වැඩේ සම්පූර්ණ කරන පරිපූර්ණ වීරියක් බවට පත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා ප්‍රාර්ථනායි අද සිහිනක් දේශනා කරනවා සාර්ථකව සම්පූර්ණ සම්පදං සති දීවාන රන්දේ සත්ත සංසාරියා එකිලාවදා ජනම්මේ සත්ත සම්පූර්ණ සම්පදං සාජනම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සත්තිරේ පත්තානුමහන්තු සත්ත සංසාරියා ආකාශත්තා චුම්මත්තා දීවානා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ධාරි ආකාරත්තා චුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේන ආකාරත්තා චුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ධාරි ඉදං වූ ඥාතිනං හෝතු පිතාරෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛාය ඉදං වූ ඥාතිනං හෝතු